පසුගිය මාස දෙක තුන ඇතුළතම අපිට අහන්නට ලැබුණා. දින නියම කළා මේ හවල් දවසට ගේනවා, හවල් දවසට ගේනවා කියලා. හැමෝටම අයිතියක් තියෙනවා. බල තණ්හාව තියන අයටත් අයිතියක් තියෙනවා එම බල තණ්හාවට. එහෙම නැත්නම් ඡන්ද පෙර නිසා කොකෙන් ගන්න හදන අයටත් අයිතියක් තියෙනවා එම විශ්වාස භංග යෝජනා එහෙම ගෙනෙන්න. එපමණක් නෙවෙයි දියුරුම් පෙත්සම් මගින් සභාවේ බලය වෙනස් කරන්නට උත්සාහ කරපු දෙවතාවක් දැක ගන්නට ලැබුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අබමල් රේණුවකවත් දැනුමක් නැති අය තමයි ඒකාන්ත අර බලයක් තියෙන පක්ෂයක මහමැතිවරයෙක් වෙනස් කරන්නට දියුරුම් ප්‍රකාශ දෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒ ගැන කනගාටු වෙනවා ඇත්තටම.